ඊගාවට මට ඊගාව ප්‍රශ්නේ තමයි දැන් අර අරුණ මහත්මයා අහපු ප්‍රශ්නෙත් එක්ක මට මේ සක්කාය දිට්ඨිය මම ටික දැන් ওই සක්කාය දිට්ඨිය අඩු වෙනකොට අපිට දැන් මේ මේ බ්‍රහ්ම ගුණ වැඩි වෙනවනේ සතර බ්‍රහ්ම විහෙරණ වැඩි වෙනවා කියලා දැන් ඔබ වහන්සේ දේශනා කරන්නේ ඒ දේශනාවේදී මට මම මේක මගේ පෞද්ගලික අත්දැකීම. එහෙමයි. සක්කාය දිට්ඨිය අඩු වෙච්ච පමණට මෙත්තා කරුණා වැඩි වෙනවා කියන්න බෑ. මෙත්තා කරුණා දියුණු කරන්න උත්සාහ කරන කෙනෙකුට සක්කාය දිට්ඨිය අඩු වෙන්න අඩු වෙන්න අරවා වඩා තියුණුව වඩා පුළුල්ව දියුණු කරන්න පුළුවන්. එහෙම මෙත්තා කරුණා දියුණු කිරීමේ උත්සාහයක් නැත්නම් සක්කාය දිට්ඨිය අඩු නැයි කියලා අමුතුවෙන් ඒවා වැඩෙන්නේ නැහැ. තේරුණා ස්වාමී. ස්වාමීන් වහන්සේ මට ওই දැන් ওই සක්කාය දිට්ඨිය කියනකොට මම මොකක් හරි මට ඇහුණා සක්කාය ස්නේහය කියන එක. එතකොට මට ඒකෙදි මට ටිකක් ඊට වැඩිය තේරුණා මේ මට තියෙන අර දැන් ওই පොඩි ඊර්ෂ්‍යා සහගත කම හැම එන්න ওই ස්නේහය කියන වචනය මේ ස්නේහය කියන්නේ සක්කාය ස්නේහය තියෙනකොට තමයි පොඩි අර කම්පැරිසන් එකක් යනවනේ. අන්න ඒක මට ඒක ටිකක් වැඩියෙන් දැනුණා ඒ වචනේ ස්වාමීන් වහන්සේ. ඒක ගැන ඔබ වහන්සේට කොහොම පැහැදිලි කිරීමක්ද කරන්න පුළුවන්? එහෙමයි දැන් සක්කාය දිට්ඨිය නිසා තමයි සක්කාය ස්නේහය ඇතන සක්කාය කියන්නේ මොකද්ද සක්කායෝ සක්කායෝ ඉති භන්තේ උච්චති කතමෝනකෝ භන්තේ සක්කායෝ මේ සක්කාය සක්කාය කියන මොකද්ද සක්කාය කියලා කියන්නේ එතකොට එතෙන්දී බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරන රූපෝපාදානස්කන්ධෝ වේදනෝපාදානස්කන්ධෝ සංඤ්ඤෝපාදානස්කන්ධෝ සංඛාරෝපාදානස්කන්ධෝ විඥානෝපාදානස්කන්ධ. ඒතර මේ රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන මේ උපාදාන ස්කන්ධ ටිකට තමයි සක්කාය කියන්නේ. සක්කාය දිට්ඨිය කියලා කියන්නේ මේ පහ සත්වයේ පුද්ගලයේ ආත්මයක් හැටියට වරදවා ගන්න එක. එතකොට ඒ සත්වයේ පුද්ගලයේ ආත්මයක් හැටියට වරදවා ගත්තු කෙනෙකුට ඒ සක්කාය ස්නේහය වැඩි. ඒ කියන්නේ Tamange පංචස්කන්ධය පිළිබඳව තියෙන ස්නේහය, ඇල්ම බැඳීම වැඩි. සක්කාය දුරු කරපු කෙනෙකුට ඒ කියන්නේ සෝවාන් පුද්ගලයෙකුටත් ඒ සක්කාය ස්නේහය යම් ප්‍රමාණයකට තියෙනවා. ඒ නිසා තමයි ආ පංචස්කන්ධයට ඇලුම් කරන්නේ පංචස්කන්ධේ පවතින යලි උපදින්නේ නිසා. බෑට සක්කාය දිට්ඨිය එතකොට දුරු කරලා තියෙනවා. ඒතර සක්කාය දිට්ඨිය තියෙනකොට සක්කාය ස්නේහය බලවත්. ඒ ස්නේහය අනුන් නසන්න අනුන්ට හානි කරන්න පවා ක්‍රියාත්මක සක්කාය දිට්ඨිය දුරු වුණහමත් එයාට සක්කාය ස්නේහය තියෙනවා. මේ පංචස්කන්ධය පිළිබඳ ඇල්ම බැඳීම උපාදානයේ තියෙනවා. ඒ තිබුණා වුණාට ඒක අනුන් නසන මට්ටමට ක්‍රියාත්මක වෙන්නේ සක්කාය දිට්ඨිය ප්‍රහාණය කරලා කුසල.